ගල්හිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් Thank you. නෑ ඒක මෙහෙමයි කියන්නේ විශේෂයෙන්ම භාවනාවේදී ඔය පළවෙනි වතාවට වෙනවා ටෙක්නිකලි කියනවා නම් සම්මසන ඥානෙදී බලන බලන හැම දෙයක්ම ඇනලයිස් වෙන්න පටන් ගන්නවා. ලේසු දීමක් වගේ බලන බලන එක අනිත්‍ය දුක අනාත්ම නිකන් ග්ලිම්ප්ස් එක එන්න පටන් ගන්නවා. නිදාගෙන ගිහලා ආනාපාන හරි පිම්බි මැකිලීමට දානවනේ පැය ගණන් ඒකෙම. නිින්ද යන්නේම නැහැ. ඉතිකට අපේ ලකුසාන නැති කියන්නේ ඒක එහෙම වෙනවා දන්නවනම් ඒ දවස් දෙක තුනකට යනවා. Taman කය සම්පූර්ණ නිදාගෙන නිගියවෙ කියනවා හිතට වැඩ කරන්නේ. උදේට රෙස්ට් මේ මේ වෙහස දැනෙන්නේ නිින්ද ගියා වගේ නැහැ හොඳටම accountable වෙයි කිසියම් හිතුනේ එක්ක පිම්බිලා හැකලින් බල බල නැත්තම් ක්‍රියාවේදීක. ඒ කියන්නේ අර සම්මසනේ දිගට සිද්ධ වෙනවා. කන්ටම්ප්ලේෂන් එක යනවා. හැබැයි කය තියන්න ඕනේ සම්පූර්ණ නිදාගන්න. ඊට පස්සේ බලව උදයක් බේට එනකොට. විශේෂයෙන්ම ඔය උපක්ලේශයක් වැඩ කරන කියාම රැහැද දවල්ද කෑවද බීවද මොකක්වත් මතක නැතුව. ධිකට අල්ලනවා දැන්. අල්ලපුවා සමහර කඩේට දවස් දෙක තුන එක දිගට අල්ලනවා ඒක. ඇල්ලුවාට දිනචරියාව කරන්න කියලා. නිදා ගන්න වෙලාවට නිදාගෙන නීතිය උඩ දෙන්න අඳුරට යන්න ඇඳට යන්න. ඒ ටිකක් හරි. උදේ නැගිටලා බලනකොට මුළු රැයම හැරිලා හිටියට ටයරින් නැහැ. හොඳට රිලැක්ස් කරලා තියෙනවා. ඒකට තේරෙනවා මේ භාවනාවක් කියන්නේ කියලා. ඒකට ඉන්සොම්නියා කියන්න බෑ. හිතේ මයින්ඩ්ෆුල්නස් එක ෆුල් ෆ්ලෙජ් වැඩ. නින්දත් මයින්ඩ්ෆුල් වෙන්න අවුල. ඒකත් under the light of mindfulness යන වෙලාවක්. ඉතින් ඒ වෙලාවට ඔය මහසිකාරු ඒ ශාන්ත පොතේම ලියලා තියෙනවා සමහරවට කැමරු කියන තියෙනවා. කැම පිටක් දෙකක් ගන්නකොටම එක්ක ඇති මේ කැම ගැනීම සම්පූර්ණ විස්තර තේරෙන්න පටන් ගන්නවා. කැම නොකන්න පුළුවන්. එතනින් ගියාම ඕනේ වැඩක්. නිින්ද නැතුව ඉන්න පුළුවන්. සැක්‍රිෆයි කරන්න පුළුවන්. ඒ තේ ස්වාමීන් කියනවා මේක තදබල විදිහට බලපනවා කියලා 50ට පැනගුවායට නිින්ද නොවන වැඩේ දඩින්ම බලපාන. මොකද ඒකට සාමාන්‍ය නිින්ද අඩුවෙන්නේ. ඒකට කැමරුචිය සාමාන්‍ය දෙන්නේ. ඒක නිසා ඒගොල්ලන් කියනවා මේ භාවනාවෙන් ඇති වෙන මේ දේ ඕනකට වැඩි කරන්න කියලා නොකා හිතුවොත් ඇඟ වැටෙනවා. ඉන්ද්‍රෝගයෙන් හිටියොත් සෞඛ්‍ය රහුත් වෙන නිසා මේක දැනගෙන පුරුදු කැම ටික දෙන්න ඇඟට. පුරුදු නිින්ද දෙන්න අරක භාවනාවේ ගුණයක් කියලා තේරුම් ගන්න. හැමෝටම වෙන්නේ නැහැ. හැමෝටම මොකක් හරි ඉවෙන්ට් එකක් වෙනවා. මොකක් හරි ඉවෙන්ට් එකක් වෙන්න සමහරවිට ඔබ යනවා. පැය ගණන් දවස් ගණන් යනවා. පළවෙනි මාර්ග ප්‍රඥානේ ඵලයට පැමිණීමට ඊයේ රාත්‍රියේ කියු පරිදි ධාතු මනසිකාර්යය මේ විදියට දුවිලි වගේ පේන්න ඕනේ නැද? නැතොත් සතර ධාතුන් ඇතුළතින් හා පිටින් කිසි වෙනසක් නැති කියා අවබෝධයක් දක්වොත් මදිද? කෙනෙක් පළවෙනි මාර්ග ඵලයට පැමිණ විට කිසි අවිශ්වාසයක් නැතුව දන්නවාද? මේ සියලු දිනාටම ප්‍රශ්න ප්‍රත්‍ය ප්‍රතිවේක්ෂා ප්‍රතිවේක්ෂායනයට ගොස් මේ දැනගන්න පුළුවන්. නෑ මේකේ ඇත්තමයි අපේ මේ මේ මේ ප්‍රශ්න වලට ගහනවා නෙවෙයි මම මේක වෙන කියලා දෙන්න ක්‍රමයක් නැති නිසා මම කියන්නේ මොනවද නිදර්ශනයක් කියපුවන් කිඩිය පිටින් කරා. කවදාහම මේ කියන්න හදන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඒක කාලා ඒක බලාගෙන අහුවෙන්න ගිහිල්ලා භාවනා කරනවා ඒ ධාතු බලය. ඉතින් සෙන් බුද්ධ ආගමේ කියනවා ගුරුවරයා ඇඟිලි දික් කරලා හඳ පෙන්නනවා. ඉතින් මේ ඇඟිලි දිග අගහනකෝ හඳ නැහැ මිනිහා දන්නේ මේක කිය ප්‍රොජෙක්ෂන් එක යන්න ඕන හඳ පෙන්නන්න කියලා. ඉතින් හඳ පෙන්නන්න මෙහෙම අල්ලපුවාම ගුරුරේ ඇඟිල්ල අග තියා බලලා අහනලු නෑනේ බොරු කියන්නේ හඳක් නෑනේ. නිසා මේ බුදු බුදුරජාණන්ගේ මේ 84000 ධර්මස්කන්ධයේම හුදු නිදර්ශනයක් විතරයි. ඕකේ ගන්න දෙයක් නෑ. ඕකෙන් පෙන්වන්න හදන දේ කියන්නේ. සම්මුතිය ඉඳලා પરමාර්ථයට යනවල ධාතුමනසකාරය හරහා යන්නේ. ඉතින් එක එක දූවිලි විදියට දකින්න තව කෙනෙක්. මීදුමක් විදියට දකින්න තව කෙනෙක්. මිරිඟුවක් විදියට දකින්න ඉතින් අරකම දකින්නකම් බලන් ඉන්නවා කියලා කියන්නේ මේ භාෂාවේ තියෙන සීමාවල් වලට කොටු වෙනවා. කියන හතනදී තේරුම් ගන්න. මේ මේ මෙයාට විතරක් නෙමෙයි මම මේ බලන්නේ. කවුරුත් එකයි. ඔකට ගෝජොෆ් කියලා මිනිස්සෙක් හිටියා මේ රෂ්‍යාවල මම ගණන් කරනකොට දන්නවා. මේ ඒ මිනිසයා මේ සත්‍ය හොයාගෙන ලංකාවට පෙරදින ගමනේ 18 දුවයි. ඔයයන් හොයන ගිහලා පස්සේ අන්තිමට ඇත්තටම තද බල සත්‍යයක් හම්බෙලා නැහැ. නමුත් මැෂින්ලට හරියට මේ ආධ්‍යාත්මික කියලා දුන්නා. ඒව අමුතු જાති වැඩ කරවන්නේ. මිනිස්සු නටවනවා යකාගේ මූණක් තියෙන උඩරවල තියාන දෙක හරිතරයි කිසිම සාන්ත ගතියක් නැහැ. හැබැයි අන්තිම සාන්තෝයි. මේ මිනිස්යා ටොක්ස් දෙනවා ෆ්‍රාන්සිතන ගොඩක් වැඩ කරේ. පස්සේ අවුල එතකොට යුද්ධෙට ලෑනේ. විප්ලවයට ලෑස්ති. මෙයාට රැස් කරන්නේ. මෙයාට තුගා දුන්නාට පස්සේ මිනිස්සු ප්‍රශ්න අහනවා. දැන් ඔබතුමා දේශනාවේදී මෙහෙම කිව්වා. කියන කයකන පොඩ්ඩක් අතර වෙන්න. ඔබ කියන්නේ ඔබතුමා කියමුද මට ඇහුනේ මෙහෙමයි කියලා. කවදාකවත් උඹලා මං කින්දේ නැහැ. උඹලා අහන්නේ උඹලට ඕන දේ විතරයි. ඒ නිසා මාව ගාගන්න එපා. උඹට ඇහිච්ච දේ මෙහෙමයි කියලා කියපම මට තේරෙනවා ඔබ කාලා තියෙනවා කියලා. කවදාකවත් ප්‍රශ්නයක් කියන්න දෙන්නේ නැතිල ඔබතුමා මෙහෙම කිව්ව නේද කියනකොටම කියනවලු මම කියන දේ නෙවෙයි ඔබට ඇහින්නේ. ඔබට ඕනේදී ඒ ඇහිච්ච දේ විදිහට ප්‍රශ්න කරපන් කියලා. මොනවා හරි දර්ශනයක් කියපුවම අපි සාමාන්‍ය ඒ උපමා උපමේය ගලප ගන්න දන්නේ නැති චා උපමාවත් එක්ක රැවටෙනවා. ඒක නිසා රාජනිෂ් කියන මනුෂ්‍ය කියන මේ 84000 ධර්මස්කන්ධයම පුත්‍රජානනාගේ උපමාවක් විතරයි. ඔක කිසි වෙන දෙයක් නෑ. ඒක කල්පනා කරලා කරන්න ඕන දේ එයා තමන් ඒ වෙලාවට සකස් කරලා ගන්නවා. ඒ නිසා මේක විදිහට කිව්වොත් එහෙම හැම එකම දූවිලි විදිහට පේන්න ඕන නැති කියලා දූවිලි දැකපු ඔක්කොම රෝවන් වෙලා නිකයි. සම්පූර්ණ කෙනෙකුට දූවිලි එහෙම දැක්කට පස්සේ ආ එහෙනම් ඉතින් රෝවන් වෙලා කියලා. ඉතින් බුදුරජාණන්ට හරියට මේව විහිළුවට ලක් කළා කියනවා. ඒක නෙවෙයි මේක අදහස් කරන්නේ මේක හැඩේ වෙනස් වෙනවා. විපරිණාමයට යනවා වෙනත් දෙයක් විදිහට පේනවා. බිරුවක් විදිහට පේනවා. එහෙම නැත්නම් මේ කම්පන චංචල වෙන දෙයක් විදිහට කියන්න මොකක්ද නිදර්ශනයක් දෙන්න බෑ. නිදර්ශනය අල්ලන්න එපා. ඒ ඒකෙන් උපමේය දැනගන්නවා. නැතෝ සතර ධාතුන් ඇතුළතින් හා පිටින් කිසි වෙනසක් නැත කියලා අවබෝධයක් දැනගත්තොත් මදිද. මේ එකකින්වත් ඇති නැහැ. මේක දැක්කම තව බලන්න. ඒ විදිහට මම මේකට කියන අනුපස්සනා කියලා. දැකපු දේ අනුව ගැනීම කරන්නේ. ඒක තමයි ඒක සාර්ථක වෙන්නේ. ඒක සරයක් මේ දැක්කට මම. ඒ දේ දකින්න විදිහට ඒ ඒ පහසු ගන්නක දීලා හිතට ඒකම දුවන්න හරි. ඒක තමයි සීසන් වෙන්නේ. පශි වෙන්නේ. එතකොට පළවෙනි මාර්ගඵලයට පැමිණි කිසි අවිශ්වාසයක් නැතුව දන්නවාද මේ සීල් දෙනාට ප්‍රත්‍යක්ෂ ප්‍රතිවීක්ෂණයට ගොස් මේ දැනගන්න පුළුවන්. මේකට හරි ලේසි ගොඩේ උත්තරයක් දෙන්න පුළුවන්. නිකන් අපි කියනවා නම් අපිට තද බල වතුර විපාසාවක් තියෙනවා. ගමනේ හරි වේශයකට යනවා. ගිහිල්ලා අපි තානායම් පොළොට ගිහිල්ලා වතුර බොනකොට දැන් වතුර බීලා ඇති කියන එක. මට දැන් වතුර ඇති කියන එක ප්‍රත්‍යක්ෂයි. මෙච්චර වතුර තිබුණා. ඊපස්සේ දැන් වතුර ඇති වෙන්න ඕන බීලා දැන් මට වතුර මේ ඇති මේ යට එපා කියන එක ඒ කවුද මේ තානායම් බලාගෙන ඉන්න මනුස්සයගේ වැඩක් නෙවෙයි. බොන මනුස්සයගේ වැඩේ තමයි දැන් මට වතුර ඇති. එච්චරයි. ඒකෙන් මට ඇඟේ තුවාලයක් තිබ්බා. ඒ තුවාලේ දැන් දිගටම බේතියෙන් යනවා. තුවාලේ හරි වුණාට පස්සේ දොස්තර මහත්තයා ළඟට යන්න ඕනේ නැහැ කියන එක දොස්තර මහත්තයා කියන්න ඕනේ. දැන් තුවාලේ හරි වෛද්‍යය දන්නවනේ. ඔච්චරයි මේ කෙලෙස් තියෙනවා කෙලෙස් නැහැ. උඩ වෙන වෙනම අංගින ගතියක්වත් රැස් වීගෙන ගතියක්වත් අහකින් යන්න පුළුවන් ගතියක්වත් නැහැ. ඉතින් ඒක දැනෙනවා දැනෙනවා. දැනෙන නිසා තමයි ඊට පස්සේ ප්‍රයත්න කරන්න නැතුව අතාරින්නේ. ඒක කියනවා ප්‍රයෝග ප්‍රතිපස්සම්බ කියන ප්‍රයෝග ප්‍රයත්න කිරීම නතර කරලා. මට කරන්න දෙයක් නැහැ. දැන් පිපාසි ඉවරයි. දැන් තුවාලේ සමීපයි. එච්චරයි. ඒකට කියන ජාතසෝතාපන්න කියලා මම බැලුවා පහුගිය ටිකේ මන්නම් කවුරුත් හම්බුනේ නැහැ. ඊට පස්සේ ඥානාරාම ස්වාමීන් ඇහුවා හැබැයි පුළුවන් කිව්වා. එම වෙන්න පුළුවන් ජාතසෝතාපන්න කියන උපත්තියම සෝවන්නත් වෙන්න පුළුවන් කියලා. මම නම කිව්වා කියලා පැටලව ගන්නවා දැනට ලංකාවේ ඉන්න කට්ටියනේ කන්නිමාර සුමංගල ස්වාමීන් වහන්සේ වත්‍රකම නන්දසිරි ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළ තියෙන දෙන්නම ජාතසෝතාපන්න කියලා. හැබැයි කන්නිමාන සමංගල ස්වාමීන් කියනවා මේක මං හුඟක් සැක කරා මුල ඉඳලම ජීවිතේ පිළිසංශ තමයි ඔය උදාන පාළියට අතුවාව ලිව්වේ ඔය මිනි මැන්ෂන් කියන පොත සිංහලට දැම්මේ සංසාර මන්දිර හරි විචක්ෂණ බුද්ධියක් තියෙන හඳු කෙනෙක්. කියනවා මම හොයනවා මට තේරෙනවලු අනිත් කට්ටිය බලන්න කියන්නේ මේ ප්‍රශ්න තියා බලන්න මගේ වෙනසක් තියෙනවා කියලා. මම දෙවැන්නේක් දැක්කපු දවසේ තමයිලු මට හිතෙන්නේ පුළුවන් කියලා. ඊට පස්සේ ලියන්න පටන් ගත්තා. මම ජාත සෝතාපන්න. ඊට පස්සේ මම අපේ පොත කියලා මම ඥානාරාම සංඥා ඊට පස්සේ කිව්වා මම නම් දැකලා නැහැ. හැබැයි වෙන්නේ ඉතියි. සෝවන්නේ චිකන හත්සරයක් උපදිනවනේ. කරලා බලමු. නෑ නෑ එයා මිනිමැටලි පොත. එයා ලියලා තියෙනවා. එයා ලියලා තියෙනවා මම මම මෙච්චර උගා කල් ගිහලා අවුරුදු 50 ගාන ජීවිතේ කියලා කියනවා මම ප්‍රකාශයක් කරනවා මට උපදිච්ච දවසේ ඉඳලා මේ සක්කාය දිට්ඨිය තිබුණේ නෑ විචිකිච්ඡා නෑ සීලපද පරාමාස නෑ නමුත් මම දන්නේ නෑ මේක මනෝවිකාරයක්ද නැද්ද කියලා මට දැන් නම් ෂුවර් මට ඇත්තටම මම උපත්ති නියෝජ බිල නෑ කියලා ඒ ශාන්ත ප්‍රකාශයක් කළා කියන එක මේ ප්‍රසිද්ධ පොදු ප්‍රකාශන නෙවෙයි විශේෂ ප්‍රකාශනය. වෙන කවුරක්වත් මම ඒක කරනවා දැකලා නැහැ. මේ ඩපේ කන්සාඩ් වල කලින් කියපු අහන පිළිත් කියන පිළිත් කරන පිළිත් කියන හාමුදුරු පටන් ගන්න තැන කියලා කියනවා සමහර ළමයි ඒ පවුල් වල උපදිනවයි කියලා ඒ පවුල් සම්පූර්ණ මසුම් මරණ හොරකම් කරන පවුල. ඒ කිසිම සදාචාරයක් නැමෙත් ඒ දරුවන්ට උපත්ති ඉඳලා අර දෙමව්පියන්ගේ කැත වැඩ කරන්න බැරුව යනවා. එහෙම දරුවෝ දකින්නකොට මට හිතෙනලු මේ මිනිස්සු උපත්ති සෝතපන්න දරුවෝ කියලා. කියලා දර්ශනයක් කියලා දෙනවා බුදුමේ ඉන්නවා මේ මේ කාවයියට මොකද්ද කියලා මාළුවේ ඒක ලේහි නෑ මරන්න. ඉතින් වෙළඳ පොලේ තට්ටුවේ තියෙන්නේ පණ තියෙන මාළු. ගොඩ ඉන්නේ. උන් නලිය නලිය නලිය නලිය ඉන්නවා. ඉතින් ගිහිල්ලා මා කාවයිය කොනේ ගිහුවට පස්සේ අරගෙන ඉවරලා ලෑල්ල උඩ තියෙන ඔලුවට ගහනවා බෝතලෙ. ගහලා දෙනවා. ඉතින් අර නලිය නලිය නලිය නන ගෙදර යනකම් මැරෙනවා. ඒ සමහර ළමයි නළු කවදාකවත් ඒ ළමයට එහෙම මේ මේ මිලිටි ගැනීමක් කරන්න බෑ. එතන ගියාට පස්සේ මේ කරන්න බෑ. අම්මා තාත්තා හරි දිලා කියනවා මේ මාළු වරන්න වෙන් කියලා. කරන්න බැරි වෙනවා. ගුටි කනවලු අම්මලාගේ තාත්තලාගේ කියන දේ කරපන් කියාට සාජාතියෙම මේ වැඩේට සහයෝග දෙන්න බැරි ගැතියි. ඉතින් මෙව යාතසෝතාපන්නද කියලා මට හිතනවා කියලා නිකන් උදම් නැනීමක් කරලා දෙනවා. මේකත් ඇත්තටම මූලධර්ම ප්‍රශ්න රාශියක් තියෙන නාම රූප පරිච්ඡේඥාන යෝග්‍යයට අවබෝධ වන ආකාරයේ පැහැදිලි කරන්න දේශිම ක්‍රමේ තමයි මේ තමයි අරමුණ මේ තමයි මෙනෙහි කරන හිත කියන දෙක වෙන් කරන්න පුළුවන් නම් ඕක තමයි නාම රූප පරිච්ඡේඥාන කියන්නේ මේ තමයි ආස්වාසය මේ තමයි ආස්වාසය දැනගන්න හිත මේ තමයි ප්‍රස්වාසය මේ තමයි ප්‍රස්වාසය දැනගන්න හිත ආශ්වාසය දැනගන්නේ හිත නෙවෙයි ප්‍රශ්වාසය දැනගන්නේ ආශ්වාසයේ තොරතුරු නෙවෙයි ප්‍රශ්වාසයේ තියෙන කියලා වෙන්කොට දැනගන්න එක තමයි ආශ්වාස මේ නාම රූප පරිඥානේ පළවෙනිම පටන් ගන්න. ආශ්වාසය ආශ්වාසයෙන් ගන්න ප්‍රශ්වාසය ප්‍රශ්වාසයෙන් ගන්න ආශ්වාසය දැන ප්‍රශ්වාසයට කලවම් වෙන්නේ ඒක වෙනම මල්ලක මේක වෙනම මල්ලක ආශ්වාස ප්‍රශ්වාසයේ රූප වෙන්කොට දැනගන්න ඥානේ නාම. මේක පිළිතුරු එකට පටන් ගන්න පුළුවන්. භංග ඥානයේදී අතීතය කෙලස් කෙලවියන බව අතහැරෙමි. මේ සත්‍යයක්. ඇත්තටම කියනවා කෙලස් ප්‍රහාණ තුනක් කරනවා. ඥාත පරිඥා, චීන පරිඥා, පහන පරිඥා කියන. ඥාත පරිඥා කියලා කියන්නේ මේ ලෝකේ අපි දුක් විඳින කෙලස් නිසා කියලා අහන. එච්චර. ඒ ඥාතය දුර්විගයන්. ඊට පස්සේ කො හොයලා බලලා තේරුම් අරගන්නවා ඇත්තම තමයි මේවට වග වෙන්න ඕනේ. මමමයි මේ නරක වැරදි පුරුදු ගති නිසා තමයි වෙන්නේ කියලා අරක අවබෝධ කරගන්නවා තීර්ණාත්මක මට්ටමේ විදර්ශනික මට්ටමේ සහ තර්ක මට්ටමේ. ඒකට කියනවා තීර්ණ පරිඥා. ඊට පස්සේ ඒ නිසා ඊට පස්සේ කෙලෙස් නොකර ඉන්න ගිහිල්ලා කෙලෙස් හැලෙන්න පටන් ගන්නවා. කෙලෙස් උදව් කරන්නේ හැලෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඥාත පරිඥාව සමාප්ත වෙනවයි කියනවා නාම රූප පරිඥාන දෙනකොට එයි පස්සේ වැඩට බහිනවා. නාම රූප පරිඥාන පච්ච පරිඥාන සම්මස්ස ඥාන කියන අවස්ථාවයි තීරණ පරිඥා. තීරණයකට එන වෙනවා බුදුහාම කියපේකේ හේතුඵල ධර්මය ඇත්තයි. මමමයි වගේ කියන්න ඕනේ. ගැටේ තද වුණාට මට ලියන්න පුළුවන්. කියලා යාට තීරණාත්මක සෞඛ්‍ය සම්බන්ධ දැනුමක් යනවා. ප්‍රහාණය සිද්ධ වෙන්නේ භංගදානේ ඉඳලා. එතන ඉඳලා යාගේ රුචි අරුචිකම් වෙනස් වෙන්න පටන් ගන්නවා. පෞෂත්ව වෙනස් වෙන්න පටන් ගන්නවා. දැනගන්නවා මිරිකල ඇල්ලුවොත් වෙහිසයි, තැහැල්ලුවෙන් අල්ලුවොත් වෙහිසයි. තඩේ අල්ලන දේ තඩ ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. සුඛනම් මේ ගතිය තේරෙන්න පටන් ගන්නවා. කොයි කෙනත් එක්ක ඇසුරු කරත් වැඩි බයිරපාසානයක් නැහැ. කිසිම කෙනෙක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. කොයි කැමක් බැලුවත් මේක මට අත්‍යවශ්‍ය කියන්නේ නැහැ. මේක මට එපයි කියන්නේ. කොයි තැනකට ගියත් මේ වෙහෙම වේගයේ මොකක්වත් නැහැ. තියෙන දේ පැහැට ගහන්න පටන් ගන්නකොට බාල දක්ෂයක් බාල දක්ෂතාවක් වගේ තේරෙන්න පටන් ගන්නවා ග්‍රහණීය මුරුදුයි කියලා දැන්. ග්‍රහණීය කරනවා සුඛ නම්ය ග්‍රහණයක් අහු වෙන පටන් ගන්නවා. එදා ඉඳලා තේරෙන්න පටන් ගන්නවා එහෙම කරනකොට තියෙන ආනිසංස ප්‍රහාණය වෙන්න පටන් ගන්නවා. ඒක ආනාපානියම නැතුණාට ප්‍රශ්නයක් නැහැ. ආනාපාන තිබුණේ මුළු කය පැතුණාට දෙයක් නැහැ. ආනාපානිය ගන්න එක කෙරෙනවනේ. කියලා ඒ අර දැඩිව තිබුණු මට ටිකා ගුරු වෙන්න පටන් ගන්නවා. මිරිකල අල්ලන්නේ. අල්ලන්නේ මිරිකල අල්ලන්නේ. නිකන් යුද්ධෙට කඩුව අල්ලනකොට කඩුව බොහෝම සුකනම්මි වෙන්න ඕන ඕන විදිහට හසුරුවන්න. තලිපිය ගන්නකොට තලිපිය අමෝරල අල්ලගත්තොත් ගලේ ගන්න බෑ. ඒක බොහෝම සුකනම්මිද එහාට මෙහාට ගන්න. නාන්නේ වගේ භංගඥාන කියන පස්සේ භාවනා ක්‍රමත් එක ගුරුරුත් එක ක්‍රමත් එක බටලවිලි අයින් වෙන්න පටන් ගන්නවා. ඉතින් යනකම් ඒ ගුරුවරයාමයි ඒ ක්‍රමෙමයි හෙල්ලෙන්න බෙල්ලෙන්න බෑ. භංගඥාන පස්සේ ගියත් කිසි ප්‍රෝජනේ වටිනාකමක් තියෙන ප්‍රායෝගික බලලා මැට්ටෙන් හරි ගමන්නේ මීවල් වෙනවනම් ඉච්චරයි. ඕ ඒ බලලම ඒ මීයා මල්ලන්න ඕන කමන්නේ. ඒ ගුරුවර ළඟම රහත් වෙන්න ඕන කමන්නේ. මොකෙන් හරි කමන්නේ යාම බේරනවනම් ඉච්චරයි. කොයි එකක් කනවා ඔටුවෙක් වාගේ. කොයි දැනත් ඇවිදිනවා කොයි දේත් බලනවා දැක්කට මොකද නොදැක්කා වගේ මොනවාරි කුණුවාරි පැටවුණත් බොහොම හොඳ පිළිච්චයක් වුණත් නෑ වුණා වගේ නිකන්. මුඛාට අල්ලන්න බෑ. කොයි අතරද යන්නේ කියලා අල්ලන්න බෑ. අල්ලන්නේ අපි ප්‍රතික්‍රියාවෙන් තමයි බලන්නේ. ප්‍රතික්‍රියා නොකර කොච්චර දේවල් ගත්තත් භූත කොක් ගන්නවා. මේ භංගඥානේ පැනොත් මනස තේරුම් අරගන්න මේ ලෝකෙ කොච්චර කටියට වෙච්ච තුනක් මට ප්‍රශ්නයක් නෑ. ඒගොල්ලෝ ඒ කල්ලගේ හීනේ ජීවත් වෙන්න ඒගොල්ලන්ට ඉඩ දෙනවා. මගේ හීනේ මට දකින්න ඉඩ අරින්න අනේ බොහොම හොඳයි ඔයා එක්ක. මට නෑ ඒක. අවදි කරවන්න ඕනක මොකුත් නෑ. මට හීනෙකුත් නෑ. එයා හැමෝට පස්සේ වෙන කෙනෙක් කියලා එයාගේ හීනේ ආදක් ගත්තා වයි. බලදෝය ගන්නේ තමයි කතා අපි කියන්නේ. යන්න දෙයකම නිකන් මම කියන්නේ නිකන් කොස් කපන්න ඉතල පොල් ටිකක් ගහගෙන අත් දෙකේ දන්නව කොස් කපන්නේ පොල්තිය ගාල පටන් ගන්නට පස්සේ කොස්කේ කෝල්ල ගෑනුනේ ප්‍රශ්නයක් නෑ ගලවන්න පුළුවන්. කෝල්ල ගෑනුනට පස්සෙත් පොල්තිය ගාතයි. හැබැයි ටික ගලවන්න බෑ. දැන් මේකදී කරන්නේ පටන් ගන්නකොටම පොල්තිය ටිකක් ගන්න. දැන් මේ ගමන් එන්න ඉස්සෙල්ලා මම දන්නවා මෙන්න මෙහෙම කට්ටියක් ඉන්නේ ඈතින්මයි අසුරමයි කියන්නේ ඕනේ නම් නෑ මේගොල්ලත් එක්ක මේ නරක මිතුරන් එම නොවේ අපි නරක දෙන්නේ ඈතින්මයි කියන්නේ කිසි කෙනෙක් ළඟට ගන්න කොහොමද වැඩි කඩන නරක ළමයි එම නොවේ අපි ඕනේ පදයක් හරි මම හොඳයි කිව්වත් මම නරකයි කිව්වත් මම දැනගෙන යන්න ඕන ඔයගොල්ලෝ නිසා නෙමෙයි මම පැවිදි වෙන්නේ ඕගොල්ලෝ හරියට හරිතුනක් මට ඇති වැඩකුත් නැහැ. මගේ යාම බේරගන්න මම දාන්න. මම වැරදුනාට පස්සේ ඕනෑම දොස් කියලා වැඩක් නැහැ. මම හරියට කියලා ඕනේ ස්තුති කළ වැඩකුත් නැහැ. ඒ ඒ ඒ තන් එගොයි කියාගෙන ගමන යන එකයි තියෙන්නේ. අන්තිරුනේ නිසා මට මට තේරෙන ඒ කියන්නේ මේ භාවනා කරලා සංස්කෘතිය නැති වුණාට ඒ ಗುಣ යාළඟ පහළ වෙන්නේ නැද්ද කියලා ගහන්නේ. එනවන. ඒක නිකන් කියන්නේ කඩුව කොපුවේ තියෙන්න ඕනේ ඕන වෙලාවට ගන්න ඕන වෙලාවක දාන්න. කඩුව කොපුවේ අතර දෙන සම්බන්ධය. ගහයි පොට්ටයි අතර දෙන සම්බන්ධය. හොරුවයි හබලයි අතර දෙන සම්බන්ධය. ප්‍රයෝජනේ සම්පත විතරයි අපේ ඇසුරේ තියෙන්නේ. ඉන් එහා ගිය මොකක්වත් මචං ඔය භාවනාව කියලා ඔය කියන්නේ මෙහෙම කරන එකට නේ. ඒ චිත්ත රූපේ ඉඳලානේ කතා කරන්නේ. භාවනා කියන එක මෙහෙම කරගෙන ඉන්න ඕනේ නෑ විදගෙන කරන්න පුළුවන් අපි මේ යන්නේ යන ගමන් කරන්නත් පුළුවන් ඇකිදෙන්න පුළුවන් රඟපෑම ඒක කරන වේදපාන ටොප් එකට කරන්නේ කිසිම දඟල ඥානයක් නෑ උන් ඇත්තටම හදන එකයි කරන්නේ උන් දන්නවා හරියටම ඩිස්ටන්ස් එක තියාගෙන කවුරු තරහ වුණත් කරනවා හරි ඒ උත්පත්ති ඇවිල්ලා තියෙන භාවනාවක් නෙවෙයි කියලා කවුද කියන්නේ? නෑ නෑ අපිට කියන්න තියෙන්නේ මේකේ තියෙනවා theory knowledge එකක් ඕන practical knowledge එකක් ඕන. theory වලින් විතරක් මේකට යන්න බෑ. ගිය ඇත්තෝ තමයි මේ දැක දැක වැටෙන්නේ. රඟපාන්න කියලා සිංහම කරවගෙන ගිය හිවලු. ඒගොල්ලෝ මේක රඟපාන්න හදනවා. ටික කාටක් කරපෑයි. කිසු පස්සේ වැටෙනවා. ඒ මනේ අපි අවංකව කරන්න හදනවා අපි දැනගන්න ඕනේ මේක කවදාකවත් මේ ඇතුළත ಗುಣ විශේෂයක් ඇති නොවි පිටින් ගාගෙන මේක කරන්න බෑ. Thank you. ඒ අවබෝධ ඥානය අතර සමාජික මට්ටමින් ආර්ථික මට්ටමින් දෙපැත්තටම සාරසලසන. නමුත් ඒක භංග ඥානින් ආපේ කද්ද නැද්ද කියලා අපිට සම්බන්ධ කරන්න බෑ. ඒ අපේක්ෂාවට අපි කියනවා අඥාන උපේක්ෂාව කියලා. මේකට කියනවා ඥානවන්ත උපේක්ෂාව කියලා. අර අඥාන උපේක්ෂාවට සාමාන්‍යයෙන් ගොඩේ භාෂාවෙන් කියන්නේ කැලස්. not sensitive. ඒ කැලස් එක ඕනගෙන. ඒක ඒ ප්‍රතිසමලින් ඕන දෙයක් ඇති කළ දෙන්න පුළුවන්. බ්‍රේන් වොෂින් ඕන දෙයක් ඇති කළ දෙන්න. වෙනස් කෙරුවට පස්සේ මිනිස්සුක් මරන්න පුළුවන් කිසි කාණක් නැතුව ඒ මෙකැනිසම් එකෙන් කරද ඒ වගේම ඕන කලබලයක් වුණාට නොසැලී ඉඳ හදන්න පුළුවන් ඒක කන්ඩිෂන් එකක් එහෙම නැත්නම් කැලස් ඒ මනසට ඒ සෙන්සර් එක නැහැ මොකද ඊට විදිහ මේකදී ෆුල් ඇලර්ට් සම්පූර්ණ අවදිය තියෙනවා මේ උපේක්ෂාව කියලා කියන්නේ කරුණාවෙන් සහ මෛත්‍රියෙන් පිංගිච්ච එකක් අර ටික තමයි අපි අහුවෙන්නේ ඒ උපේක්ෂාවට තමයි අපි අහුවෙන්නේ මැජික් වලදී. ඉන්ද්‍රජාලවලදී. උදේනිකා ඒක අනාදේ කියලා. ඒ උපේක්ෂාවට අහුවෙන්න එපා. ඒ වින්සුන විශාල මිරකල්ස් කරන්න පුළුවන්. ඒ මිරකල්ස් කරාදී ඔය කරන්නේ හිප්නොටයිස් කරලා නැත්නම් කන්ඩිෂන් කරලා එහෙම නැත්නම් මේ බ්‍රේන් වොෂ් කරලා ගොඩාක් දේවල් කරදයි. ඒක හරි අමාරුයි මේ මේ ජන මහා මහජනයා රැවටෙනවා කිව්වම තොගේට රැවටෙනවා. ඒක භාවනා කරපේකන දන්නවා මේක පිටින් ගාගත්තු උපේක්ෂාවක්ද නැත්නම් ඇතුළට බැසගත්තු උපේක්ෂාවක්ද කියලා. බැටලට ඇතුළට බැසගත්තකේ වෙනස මේ උද්‍යප්පේඥාන ඉඳලා හොඳට වෙනස් වෙගෙන වෙනස් වෙනවා භංගඥානදී පැහැදිලි පන්නරයක් හිටිනවා. හැබැයි තාම ඉරේෂබල් රිවර්ටිබල් සුවන් වඩපත් තමයි ඒක ස්ටැම්ප් එක වගේ. සුවානෝ කෙනෙක් ඒ දැනගන්නේ කෙසේද? මේක අරට වගේ තමයි වතුර දීපන්ත වතුර තිබහස් පිපාසෙ දන්නවා. ඒ වගේම තුවාලෙත් මුන තුවාල දැනිතුනා. එයා ඒක සෝවාන්ද නැද්ද කියන්න දන්නේ නැති වෙයි. නම කියන්න දන්නේ නැති වෙයි. නමුත් එයාට තේරෙන්න පටන් අර ගන්නවා මේ ආත්ම මේ ආත්ම self centeredness එක. මම පටන් ගන්නවා කියන එක අත්‍යවශ්‍යම දෙයක් නෙවෙයි ජීවිතේ සඳහා. ඒක තියෙනකොට වෙන්නේ ආත්මාර්ථකාමීත්වය සහ ගැටුම ඒ නැති වෙනකොට ලීසි කියලා තේරෙනවා. නමුත් ඒක කියලා මේ මම සෝවාන්ද කියලා කාඩ් එකක් print කරන කාටවත් දෙන්න මට්ටමේ යන්න මට්ටමේ කීයද නැද්ද කියන එක ඒක වෙනම කතාවක්. ඒක කියනවනම් එයා සෝවාන් නැහැ කියලා හිතා ගන්න පුළුවන්. ඒක දඟලනවා නම් කවුරු හරි නැහැ කියලා හිතා ගන්න පුළුවන්. නමුත් මොනසගේ ಗುಣ විශේෂයක් වෙන බව නම් ඒක ඉතින් අනිවාර්යයෙන්ම සංයෝජන ධර්ම වලින් 130ක් කපලා යන නිසා ස්ථිර වෙනසක් නිසා පැහැදිලිවම වෙනසක් තේරෙනවා හැබැයි මෙහෙම එකක් වෙනවා. සෝවාන් වුණාට පස්සේ සෝවාන් උතුමන් සහ කල්යාණ මිත්‍රන් අතර ඇසුරු කරන්නේ නැතුව සාමාන්‍ය ගිහියෙක් පුතග්ජනෙක් ඇසුරු කරනකොට Tamanටම Tamanගේ සෝවාන් මාර්ගය පිළිබඳ සැක පහළ වෙන්න ඉඩදී. මට එදා වෙච්ච එක ඇත්තක්ද කියන එක. එදා නම් හොඳටම තේරෙන වෙනසක් වුණයි කියලා. ඒක සිද්ධ වුණා මහානාම රජුගන්. මහානාම රජු කියන්නේ සාකේ මේ මේ ජනපදයේ ග්‍රහාන්දරුවන්ට තිබුණනේ. කුයේ උරුමේ ඒක නැති වුණා. ඊට පස්සේ රාහුල කුමාරයන්ට ගහන්න ගියා. ඊට පස්සේ නන්ද කුමාරයන්ට නන්ද කුමාරයන්ට ගහන්න ගියා. හරිම සෞත්වයක් නැති නන්ද කුමාරයන්. බුදුජානක හිත රජ වෙන්න තියෙති, හිත බඳින්න තියෙති, හිත මාලිගාවට ගොඩ වෙන්න තියෙතිනේ පාත්‍ර දීලා අරගෙන ගියේ. දන්නවනේ කතාවනේ. ඊට පස්සේ ගියේ සුද්ධෝදන රජුගන්ගේ පරම්පරාවට සුඛෝදන රජුගන්ට ගියා. පියවරු මේ සුක්කොතන රජුට මැරලා ඉපදුණා. ඒකෝට ඉතින් අනුරුද්ධ කුමාරයෝ මහානාම කුමාරයෝ. ඊට පස්සේ මේ කැබිනට් එක රැස්ලා ගිහුවා ඒ දෙන්නා එක්කෙනෙකුට රජ වෙන්නේ. ඊට පස්සේ මහානාම තමයි රජ වුනේ. ඊට පස්සේ මහානාම කුමාරයෝ නාගා සකදා ගන්නවා. සකදා ගන්න උනාට රාජ්‍ය පාලනය කරන්න. දාමයේ මිනිස්සු අපව මේ රාජනීතියට දඬුවම් කරන්න ඕනේ ආර්ථිකයකට ගහන්න ඕනේ සුලිසුලම් බලන්න ඕනේ බල බල ඉන්නකොට මේ හරියට සංඥාට උදව් කරලා තියෙනවා. දවසක් හරවචනාංශ ළඟට ගිහිල්ලා අහනවා ස්වාමීන් වහන්සේ මම සාක්‍ය කුලයේ ඔබ වහන්සේ අපේ කුලේ මම මේක මේ රාජ්‍ය අනුග්‍රහසේ මේ සංඝයාට මගේ මාලිගාව දොරටන් දීලා තියෙන්නේ. මේ කොච්චර කරත් ස්වාමීන් වහන්සේ මේ රාජ්‍ය සභාව හසුරනකොට මට එනවා කැළඹිලි ස්වාමීන් වහන්සේ හිතට. මට එනවා ඇවිසිලි ස්වාමීන් වහන්සේ. අනේ මේ වෙලාවට මම මැරුණොත් මට මොකද වෙන්නේ කියලා. ඒකට බුදුරජාණන් වහන්සේ කියනවා හොඳයි මහානාම ඔබට නිදර්ශනයක් කියන්න කැමැති විදිහට විසඳපක් කියලා. ඔබට තියෙන විදිහට විසඳපක්. මොකද්ද නිදර්ශනේ? කලයක් අරගෙන මෙඩිකලයක් අරගෙන උඩ ගිතෙල් පුරවන. ගිතෙල් පුරවන කඩබිම බඳින. කඩබිම බඳින කියලා දන්නා. කික්කක් දන්න ඔක්කොමලා කැනඩා තමයි. කට බඳිනවා මොකද හරියට කට බඳින්න වටිනවා කියන කතාව කඩ බිම බඳිනවා බඳලා කට වහනවා කඩ බිමල වතුරට දානවා වතුර දැම්මට පස්සේ සර්වචනාංශ කියනවා මැටි බර වැඩි නම් යටට යනවා ගිතෙල් වල සහැල්ලු ගතිය වැඩි නම් පාවෙනවා සමබර වුණොත් වතුර කඩේ කොතනක හරි මේක තියෙනවා මැටි පොළොට වැඩි බරයි කලේ ගිතෙල් වතුරට වැඩි බර අඩුයි ඒ නිසා මේක මතු පිට පාවෙන්න පුළුවන්, මැද තියෙන්න පුළුවන්, අඩියට යන්න පුළුවන්. මෙන්න මෙහෙම පාවෙවි තියෙන වතුරේ කලයට කවුරු හරි පොල්ලකින් ගැහුවොත් මොකද වෙන්නේ කියලා. මැටි කැලිටි ගැට යයි, පිටෙලි උඩට ඒ වගේ තමයි බුදු දහම කියනවා භාවිත මනසක් ඇති කෙනාගේ එයා සංසාර මේ ප්‍රොෆයිල් එකේ උඩ පාවි පාවි හිටියත් මැද හිටියත් අඩියේ හිටියත් මරණයේදී කය බිඳලා කය කැටික පතතේයි හිත උඩට යයි. භාවිත මනස. ඒක වෙනස් කරන්න බෑ. හැබැයි මේ මනසේ ඇසුරු කරන්නේ නිතරම සත්පුරුෂෝ නෙවෙයි නම් එයාට ජීවත් වෙන කාලේ බුද්ධිය ටිකක් අඩු වෙනවා. එයාට සාන්තිගතිය නැහැ. පන්සලක කෝවිලක කල්යාණ මිත්‍රයෝ ඉන්නා වගේ නැහැ. නමුත් අර ඇතිවිච්ච සනාතන වෙන්නේ එහෙම පවතිනවා. ඒ නිසා අපි බලන්න ඕනේ අපි කොච්චර සල්ලි හම්බ කරත් කොච්චර භාවනා කරත් පුළුවන් තරම් කල්යාණ මිත්‍ය ඇසුර වෙනුවෙන් සෑහෙන බරක් දීලා කීයක් තියයි කමන්නේ ඒ ඇසුරට අපි නිතරම ටැක්ස් ගෙවන්න ප්‍රීමියම් එක ගෙවාගෙනම ඉන්න ඕනේ. එහෙම නැතුව මට පුළුවන් ওই ඕන දෙයක් ඉවසන්න පුළුවන් කියලා මේ අවිශ්‍රී තත්ත්වයට ගියාට පස්සේ වෙන්නේ මොකද්ද? අර නිතරම නිසංගයෙන් Tamanට ලැබෙන තියෙන මේ උපේක්ෂාව, පස්සද්ධිය, ප්‍රීති ටිකක් ඈත් වෙනවා. ලෞකික දේවල් තමයි නමුත් ජීවිතේට ඒක ළඟා කර ගැනීම සූරකමක්. මේ අසුර කියන එක, අබ්බැහිය කියන එක, ඒ කියන්නේ මොකද්ද මේ මේ රැළට ගියොත් රැළට අහු වෙනවා කියලා වචනයක් තියෙනවා. බල්ලොත් එක බුදියාගත්තොත් නැගිටින්න වෙන්නේ මැක්කොත් එක්ක කියලා කතාවක් තියෙනවා. ඉතින් තමන් දැනගන්න ඕනේ මේක මේක තමයි ස්වභාවය ඕන දෙයක් උඹට කරන්නම් මට බෑම්බත් එක්ක. මම උඹට යෙන් කරේ උදව් කරන හැබැයි මට මගේ විවිධකව. කරන්න තියෙන හැටි මම කරන්න ඊට පස්සේ තකන්නම ගියා. එහෙම නැතුව නෑ නෑ ඔයත් එක්ක මම ඉන්න ඕන නම් මම කිව්වොත් මේ මනසට එපයි කියන්නත් බෑ මේ මනස හුවෙන එක විතරයි වෙන්නේ. බල්ලොත් එක්ක පුදිය ගත්තොත් මැක්කොත් එක්ක පුදියන්න වෙන්නේ ඇරෙන්න වෙන්නේ කියන එක මතක තියාගන්න. ඒ නිසා ඒකට කාටවත් දොස් කියන්න එපා. මොකද මගේ ඇඟේ මැක්කු ඉන්නේ. Taman දැනගන්න ඕන හම්බෙච්ච ගමන්ම විවේකේ ගියා ගමන් විවේකේ. එයා බුදුජානනාංශයේ හැම වෙලාවෙම පිටුපාත පාත් කරන ගමට වඩින. ගමට වඩින්නේ මහා කරුණාවයි. පාත්‍ය පිරුණාට පස්සේ ගැලීට. ඒ යන්නේ මහා ප්‍රඥාව. නැසී ඒක පාවා දුන්නේ කවදාකවත්. රජුන් සමග ඉන්න පුළුවන්. දුන්නාට කැලේ කියලා අර විවේකේ තරම් රජු බවවත් නැහැ සත්. ඒකට අපි ජීවන රටාව හදාගන්න එක කාටවත් දොස් කියන්නේ යෝගින් Taman රහත්ය රැවටෙන්නේ ඇයි? රැවටිච්ච හිතට ඔය කොයි එකට රැවටුණත් එකයි. ඒක රහත්කමට රැවටුණත් මම මේ මේ ලක්ෂපතියෙක් අර කොයි එකට අර අපි ඇත්තටම සම්පූර්ණ රවට්ටගත්ත හිතකම මේ ජීවිතේ. ඒකෙන් අවදි වෙන එක නෙමෙයි. මේ සීක tattට එනවා කියන රහත් වෙනවා කියලා කියන්නේ. මේ රහත් වෙනවා කියන්නේ විතරේ බරපතල කරක් දන්නේ නෙවෙයි. රැවටෙන්න පුළුවන්. මොකද ඉන්නේ රැවටිල්ලක නම් ඔය රැවටිල්ල කොයි එකටද යොමු වෙලා තියෙන්නේ කියලා ඒක සීමාවක් නැහැ. අර මට මතකයි මේ වේරුකාණ ස්වාමීන් වහන්සේ. මේ සම්ඥාචාරීම කියන්නේ ආදත්වත් චර්චකට උසංශනමක් නේ. ඒ මන්දන මහත්තයෙක් ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේට මේ හැකලෙන්ස් එකක් දැම්මා. ඒ මහත්තයගේ වැඩේ මෙච්චර තමයි. කවුරුත් සංඝයා වහන්සේලාට ගිහිල්ලා ඒකට මහත්තයා දන්නා. මේ ඇස් ලෙන්ස් හරන් දෙන ඔක්කොම යාගානි කරන්නේ. දොස්තර මගුලු මහත්තයා කියලා කතා කරනවා. ඉතින් මේ ශාන්ති දාලා මේ ශාන්තිට දාන ගෙනියනකොට ඉස්සර සාමාන්‍ය දැන් පැය දෙකකින් කරනවා. ඉස්සර කරන්නේ ටෝටල් ඇනස්තීෂියා කරලා කරන්නේ. කරලි වෙලා නැගිටිනකොට ඇහැට දාලා වහලා තියෙන අත් දෙක බැඳලා තියෙනවා. මොකද නැගිටුවාම මේක කහනවා. හරියට කහනවා වතුර තිබයි. ඉතින් නැගිටපුවාම මේ මේ අත් බැඳලා තියෙන නිසා ගන්න විදියක් නැහැ. නමුත් වතුර තිබයි පුදුම කැහිල්ලක් එනවලු ඇහැට. ඒ ගිරුවොත් ලෙන්ස් එක ඩිස්ලොච් වෙනවා. ඉතින් අර ස්වාමීන් වහන්සේට සිහිය එන වෙලාවේ නර්ස් කෙනෙක් කියලා දෙන තරුණ කෙල්ලක්. කියලා කියනවා මේ ක්‍රිස්තුන මගේ අත ගලවන්නේ. ධාරයට බෑ ඒක කරන්න. වතුර ඉල්ල දෙන වතුර දීලා නැහැ පස්සේ බැලනවා. අර යන්නකට බැලනවා. පැනලි වෙන්නේ ඒක ඒ ඔක්කොමලා එනස ගන්නවලු මේක සාමාන්‍ය කියනකොට කාටවත් ඇවිස්සනවා කියලා. පස්සේ ඒක මම එක දාන්න අරන් ගියාම කියනවලු මහත්තුමට හරි වැඩක් වුණා. ඒ කියනවා. පසුගිය අවුරුදු 7 කවම දායකත් මට කියන්නේ නැහැ. අවුරුදු 7ක් මට කවදාවත් කියන්නේ නැහැ. ඊයේ කියන්නේ. මේ වෙලේ ඉතින් බලන්න අපේ හිත කොච්චර පියවරවටද මං හිතන්නේ මට ආයේ ගේන්න නැති කියලා. මේ වැඩේ වුණාට පස්සේ අර අහිංසක ළමයට මං බැන්නා. කියලා ඉතින් සීකර මහත්තයා කියනවා මේ ලෝකේ ඉපදින මිනිසෙකුට හත් අවුරුද්දක් කේන්ති විකිනා කියනවා නම් මොන තරම් වඳින්න වරිද. එහෙම තියෙන්න පුළුවන් හිත හල්බනේ කියලා තියෙන්න පුළුවන් කාලයක්. ඒ ආයමතු. ඒ වගේ මේ හිතේ මේ தත්ත්වය මේ Taman taman රවට්ට ගන්නවයි කියන එක ඒකටමයි මේ ජීවිතය හැදිලා තියෙන්නේ. ඒකමයි කරන්නේ. නෑ නෑ. එයාට කියන්නේ අදිමානේ. මාන්නේ විකෘතියක්. අදිමානේ කියලා කියන්නේ. බුදුරජාණන්සේක පිළිගන්නවා. ඔච්චර දුරට පිළිගන්නවාද කියනනම් බුදුරජාණන්සේ දේශනා කළා කියනවා යම් කිසි කෙනෙක් රහත් නැතුව ලාභ සත්කාර ලබන අදහසින් මම රහත් කියලා ප්‍රකාශයක් කෙරුවොත් නැගේ මහානකම නැති වෙනවා. රහත්ලා කියවට පස්සේ කවුරු කවුරු සංග්‍රහ කරන නිසා ඕන කෙනෙකුට කියන්න පුළුවන්. ඒකේ එක්සෙප්ෂන් එකක් දාලා තියෙනවා අඤ්ඤත්‍ර අදිමාන. අදිමානෙන් ඒක වුණොත් එක්ස්කියුස් කරන්න. වෙන්න පුළුවන් ඒක. ඒ තරම්ම අපි ළඟ අපි ළඟ තියෙනට කන්නාඩින් අපිට අපි නියම ෂේප් එක ගන්න බෑනේ කොච්චර කරපුවා. අපි ගන්නෙම එක්ක ලොකු කරලා එක්ක පොඩි කරලා. ඉතින් රහත් උනායි කියන එක පොඩ්ඩක් ලොකු කරලා හිටින්න හිටලා තියෙනවා. ඒක පව් කියලා. සෝරි ඉතින් මොකද කරන්නේ? එක්ස්කියුස් කරන්නේ තමයි කරන්නේ. කවදාකවත් නියම ඉමේජ් එක ගන්න බෑ. ඒක විතරක් මතක තියාගන්න. අපි ඉන්නේම හදාගත්ත එක්ක බූස්ට් අප් කරපු එක. එහෙම නැත්නම් ස්ට්‍රින්ග් එකේ ඉමේජ් එක. මාර්ගඵල නොලැබු කෙනෙක්ගෙන් ගුරුවරුකම් ලබා ශිෂ්‍යයින්ට මඟපල් ලැබිය කෙනෙක් පුළුවන්. මේක අපේ ඕන තරම් විදහාත කරන කියන හැම වෙච්ච බව. ඊටමනක සූත්‍රයේ සඳහන් පරිදි අනත්ත් සංඥා වැඩිමේ පමණක් මාර්ගඵල අවබෝධ ලබාගත හැකිද? නිතර නිතර ආයතන 6 හා ඊට අදාළ අරමුණක් සමග සිට සංයෝජන වෙන හැටි දැකීම ආනාපාන සති භාවනාවට වඩා කල්දායි බව මට ක්‍රමයෙන් වැටහේ. සංස්කාර ගැන පිළිකුලක් සතිය යුක්තව බැලීමේදී කඩින් දැනේ. මේ සංස්කාර තුනීම භාවයක් භාවයක් හැම මොහොතේදීම හදන බව. ඒ තාමත් කරදරයි පීඩාකාරී නිකුත්නේ වෙන දෙයක් බව වැටහීම නිවැරදි දැයි කර්ණයෙන් පහදා දෙන්න මැනවි. නිතර නිතර ආයතන හය හා ඊට අරමුණක් සමග හිත සංයෝජන නැති දැකීම ආනාපානසති භාවනාවට වඩා ඵලදායි බව මට ක්‍රමයෙන් වැටහි. සංස්කාර ගැන පිළිකුලක් සතියීත්ව බැලීමේ තුල බැලීමේදී තදින් දැනේ. එimhe සංස්කාර ගැනීම වෙන්නේ. මෙම සංස්කාර භවයක් තුලින්මද මම දන්න වචන ඇතුළ තුලින් භවයක් හැම මොහොතේම හදන බවත් දැනීම වෙන්නේ. මේ සංස්කාර දැනීම භවය හැම මොහොතදීම හදන බවත් ඒ ඊටමත් කරදරසහිත පීඩාදායි. නිකරුණේ වෙන දෙයක් බවත් පැටීම නිවැරදිව කරුණාවෙන් පහදා දෙන්න මැනවි. ඉතින් මේක සාමාන්‍යයෙන් ඔය නිබ්බිදා ඥාන අවස්ථාවේදී පේනවා. නමුත් මෙතනදී පරිස්සම් වෙන්න කියනවා මේක පිළිබඳව තරහක් ඇති කරගන්න කියලා. ද්වේෂයෙන් මේක දැක්කොත් ඒක ඥානයක් වටපත් වෙන්නේ නැහැ. මේ සංස්කාර පිළිබඳව අප්‍රසන්න භාවයක් සංස්කාර පිළිබඳ අපුලක් සංස්කාර පිළිබඳ තරහක් එන්න පුළුවන් එහෙම උනොත් ඥාණයට බාධා කරනවා මේක හුදු ධර්මතාවයක් විතර දකින්න සංස්කාරයන් වල තේින මේ යන්ත්‍රය දැකලා මේක නොදකින් ඔබතන් කියලා බෑ ඒකකට තරහ පැත්තට වැටෙනවා විභව ගන්නවට වැටෙන්නේ මේක දැක්කම උසස්ුණා කියලා භව තණ්හාවට යන්නත් නරකයි ධර්මතාවයේ ධර්මතාවය වශයෙන් දකින්න ඉතින් පටන් අරගන්නකොට හුඟ දෙනකොට වෙන්නේ නුරුස්නා ගතියක් එනවා ඒක සමානට අනු කෙනෙක් එක්කත් වෙනවා ආහාරයක්වත් වෙනවා පැස්සල්කත් වෙනවා ඔක්කොම එක්ක ඉන්න පුළුවන් ඒ කියන්නේ තාම ද්වේෂපද නෙමෙයි යන්නේ පද මේක ද්වේෂපද මේ ඥානපද නපතරණ පස්ස තමයි ඒකට විපරමේ බාන මොනවා කියන්නේ නිබ්බිදා ඥාන කියන්නේ නිබ්බිදා සාමාන්‍ය වෙනකොට නුරුස්නා ගතියක් ඒ නිසා හොඳට මේක වෙනකොට හිතේ වර්ණ ගැනීම දිහා බලනකොට මම මේක දිහා දකින්නේ තරහින්ද නැත්නම් මට මේක ධර්මතාවයක් විතර බලන්න පුළුවන් කියලා චිත්තාන් වශයෙන් පැහැදිලි කරේ වඩා වඩන හැටි පැහැදිලි කරත් මෙන් කාරණක ඉල්ලමි. ඉතින් මේකට කරන්න තියෙන්නේ මේකට වෙනම හැටියක් හෝ අවස්ථාවක් ආනාපාන සංසිඳුණට පස්සේ මුදුවට ආනාපාන සංසිඳුණට පස්සේ හිත යන්නේ චිත්තාන් වශයෙන් තමයි. ආනාපාන සංසිඳුට ඉස්සෙල්ලා මේක අමෝරාවෙන් දාන්න බෑ. ආනාපාන සංසිඳුවොත් මේකට අනේක වළක්වන්න කෙනෙකුත් නැහැ. ඒ නිසා මේක පැලෑන් හැටියට වැස්ස ගන්නවා කියන ක්‍රමය තමයි තියෙන්නේ. ආනාපානෙ හොඳට වක බලා ගන්න. ආනාපානෙ කියන කායික පැත්ත, රූප පැත්ත සංසිඳනකොට සංසිඳනකොට ඉබේ මේ කියන්නේ වේදනාන පසනාව තමයි. ඒක ආනාපාන සති සූත්‍රයේ හරීම ලස්සන කරුවචන්සි දේශනා කළා. ආනාපාන සති වැඩිමේ සතර සතිපට්ඨානෙ වැඩෙන හැටි මෙන්න මේ ටික ආනාපානේ කායන පසනාව මේක වේදනාන පසනාව මේක චිත්තාන පසනාව මේක ධර්මාන පසනාව කියලා යන ජවනි කාටික පිළිගන්නේ. ඒ නිසා එහෙම චිත්තානුපස්සනා කියලා කියන්නේ කය රූප ධර්මයන්ගේ සංසිද්ධියකට පස්සේ සතිය ඒ tire අයින් කරලා ඊගාට දකින්න tire. පළවෙනි tire අයින් කරාට පස්සේ පේන්නේ වේදනානුපස්සනාව වේදනානුපස්සනාවෙන් පස්සේ පේන්නේ චිත්තානුපස්සනාව. ඉතින් ඒවා එකින් එකට එකින් එකට මේ ආනුකුබ්බි වැඩ පිළිවෙලට යන මේකෙන් එකට ඒකෙන් ඒකට යන ඒක නිසා මේක මගේ මං අදහන ක්‍රමයේ හැටියට විශේෂ ප්‍රයත්න ගන්න ඕනේ මේ ප්‍රශ්නේ අහන්න හේතුව මම දකිනවා මොකද සමහර ගුරුවරු කායන පසන වේදනාන පසන නැතුව කිලිම චිත්තාන පසන උගන්වනවා තව ගුරුවරු ඉන්නවා කායන පසන නැතුව වේදනාන පසනයි පටන් ගන්නවා තව ජා කට්ටියක් ඉන්නවා කිලිම ධම්මාන පසනයි පටන් ගන්නවා ඒක කොහොමද ජස්ටිෆයි කරන්නේ කියන නිසා මේ ප්‍රශ්නේ මතුවේ. නමුත් අපිට හිතා ගන්න පුළුවන් ෆූල් ප්‍රූෆ් සිස්ටම් එක තමයි 1 2 3 4 කරන්නේ. කායන වසනාව පටන් ගන්න කොච්ච කරලා කරන කරලා තිබුණා කමන්නේ. කරලා එහෙම යනකොට පැටලෙන්න තියෙන ඉඳන්. නැත්තම් අපි ඉන්නේ මනෝ විකාරයකට භාවනාවකට කියලා අල්ලන්න බැහැ. චිත්තන වසනාව විශේෂයෙන්ම අන්නේ අනුතුරු තියෙනවා. පිටින්ම හිතාගත්ත දෙයක් නිසා හොරාගේ අම්මෙන් පේනවා වගේ පැටලෙන්න පුළුවන්. කායන වසන ආයෙම නැහැ. කායන වසන වෙරිෆයි කරන්න පුළුවන්. ඒකේ ගොරෝසු ගතිය නිසා. එහෙම වෙලාවේ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. නැති වෙලා ඊගාට මොකද්ද කරන්න කියන්නේ අහන තාක්කල් හිතේ සැකයක් තියෙනවා කියලා හිතන්න. ඒනාද ඒ කියන්නේ නැතිවීම චරින්චලෙජ් කරනවා, අභියෝග කරනවා. නැති වෙන එක විතරයි මට ඕන කරන්නේ ඊට පස්සේ භාවනාවට යන්න වෙයි. පැය ගාණක් හරි කමන්න යන්න පටන් අරගත්තොත් කවදා හරි ඒ සංසිද්ධිච්චදී අගේ කරන තැනට આવොත් සංසිද්ධිය තමයි හරි කියලා ඒක ඊගාව පාර පෙන්වනවා. ඊගාවට මොකද්ද කරන්නේ? අහන්නෙම මේකට කරන අනදරයක්. මේකට කරන සැකමසු කිරීමක්. මේ පැහැදිලි දියට බොරදිය දැමීමක්. අනාකූල ප්‍රවාහය ආකූල කිරීමක්. ඒ නිසා පුළුවන් තරම් සංසිඳල යන්නයි. නඩු ගානේ වෙලාවේ කෙලස් නැති හිතක් තියෙනවා. කිසිම ක්ලේශයක් නැහැ වෙලාව. මේක අගය කරගෙන ගත්තට පස්සේ ඒකේ විනිවිද පෙන්වන්න පටන් ගන්නවා. ඊගාට ඒක ගිනියලා නතර කරන්නේ වේදනා සංඥා නැත්නම් වේදනාන ප්‍රශ්නාවල තමයි. ඒ එනකන් අමෝරාවෙන් මේ අලි තම්බෙන් ඉස්සලා වැහුම් අරින්න යන්න ඕනේ. ඒක මේ කුලප්පුවක් කඩි කුලප්පුවක් තියෙන්නේ. ඉතින් ඒකදී බොහොම ඉවසිල්ලේ හිමීට යන්න ඕන. allele ඉරණකම් එන්න පුළුවන් තැම්බෙනකම් ඉන්න බැරි ගැතියි. එහෙනම් අපේ සිංහල කියවනක් තියෙනවා. allele ඉරණකම් ඉන්න පුළුවන්. තැම්බෙනකම් ඉන්න බෑ කූරු වෙනන්න බලනවා. ඒක තැම්බිලාද තැම්බිලාද තැම්බිලාද. කරනවා ආරක් පාස වෙන්නේ ටෙම්පරේචර් එක බහින එක තමයි. එහෙම ප්‍රෙෂර් කුකර් එකේ දාලා හරිනකයි තියෙන තැම්බිලාම යනවා. මෛත්‍රී භාවනා කරුවට පස්සේ චිත්තානුපස්සනාවක් ඕනේ විපස්සනාට හරවන්න පුළුවන්. කොතනින් හරවයි කියන්න බෑ. ඒකෙත් සාමාන්‍ය ෆුල් ප්‍රූෆ් සිස්ටම් එක තමයි කායනුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන ක්‍රමයට යන්නේ. මේ මිත්‍යාසගත සූත්‍රයේ මේ පෙන්ලා දීලා තියෙනවා කාය මෛත්‍රියෙන් ගිහිල්ලා කොහොමද විපස්සනාට දාන්නේ කියලා. ඒකට ඒකට කරන්න දෙන්නේ මෛත්‍රී කරලා විපස්සනාට වැඩෙන්නත් නම් මිසක මේ කායන වසනාව ගන්න ඕනේ වේදනාට වසනාව ගන්න ඕනේ එහෙම ස්ටේ කරන්න යන්න ඕනේ. එහෙම මොනිටර් කරන්න යන්න. මොනිටර් කෙරුවොත් වෙන්නේ චින්තාමය ඉස්සර වෙලා ප්‍රകൃතිය ප්‍රශස්තය මඟහරින්නේ. කායන වසනා කරන්න කියන්නේ කමක් නැහැ මොකද ඒක එක නිසා 1 2 3 4 පිළිවෙලට අඳුරනවා දෙයක්. අනිත් වෙලාවෙන් පටන් අරගන්න එක කියන හොඳටම තමන් කැරක්ටර් ටයිප් එක දැනගෙන කරන්න. එහෙම නැත්නම් ඒක ටිකක් රිස්කියක් තියෙනවා. ඉච්චරයි. දැයි අපි පැය දෙක පමණ කාලයක් කරන් තිනවා මේ පරිවර්තනයේ සහ ප්‍රශ්න සඳහා ඉතින් වෙනත් ප්‍රශ්න නැත්නම් අපි මෙතනින් સમાપ્ત කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. නිසා අපි සුපුරුදු පරිදි පේන පේනාට පින් පැමිණ වීමත් ඥාතින් ජීවත් කිරීමත් අපේ પરමාර්ථය ජීවත් කරගන්න අදහසින් එක්තාවතා ආදී ගාථා සජ්ජායනා කිරීමෙන් දවසේ වැඩ කටයුතු સમાપ્ત කරන්න පිළිවෙල. ඉත්තවතාචනම්මි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉත්තවතාචනම්මි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා සබ්බ සම්පatti සිද්ධියා ඉත්තවතාචනම්මි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා ආකාදත්තාච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්칸තු සාසනං ආකාදත්තාච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්칸තු දේශනං ආකාසත්තාච බේත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්칸තු මං පරං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 ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උදේවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ